අවසරයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේම තව කොටසක් අහලා තියෙනවා. අනික ස්වාමීන් වහන්සේ ඇස ආලෝකයේ අසුරු කරගෙන විඥානයේ ඇතිවෙනවා වගේ අඳුරත් ඇසේ පතිත වීමෙන් චක්කු විඥානේ පහළ වෙනවා නේද? ඔව් ඉතින් අඳුර අඳුර පතිත වෙනකොට අපිට මේ අන්ධකාරයයි කියන දැනීම ඇති වෙන්නේ ඒක පදනම් කරගෙන විඥානයක් පහළ වෙන නිසා. දැන් දැන් ඔන්න එළිය තිබිලා දැන් එකපාරට අඳුරු වුණා. දැන් අඳුරු වුණා කියලා අපි දැනගන්නේ කණෙන් නෙමෙයිනේ, නහයෙන් නෙමෙයිනේ, දිවෙන් නෙමෙයිනේ, අතින් ස්පර්ශ කරලා නෙමෙයිනේ. එතකොට ඒක දැන් මේ එළිය තිබිලා දැන් එළිය නැති වුණා, දැන් අඳුරු වුණා කියලා දැනගන්නේ ඇසෙන්. ඒ ඇසෙන් ඒක දැනගන්න පුළුවන් වෙන්නේ අඳුර අරමුණු කරගෙන චක්කු විඥානය පහළ වෙච්ච නිසා. එතකොට ආලෝකය තියෙනවා නම් බාහිර රූප සටහන් හඳුනා ගන්නවා ආලෝකය නැතිනම් ඇස් දෙක අරගෙන ඉන්නකොට අඳුර හඳුනා ගන්න. ඊට පස්සේ ටික වෙලාවක් ඇස් දෙක අරගෙන ඉන්නකොට අඳුර විනිවිදගෙන ඒ තියෙන යම් යම් සටහන් පෙනෙන්නටත් පුළුවන්. එහෙම නැත්නම් අඳුර තුලින් වෙන වෙන මනෝ සංකල්පම වෙන්නත් පුළුවන්. ඒක ඉතින් තව තව අලුත් අලුත් තත්ත්වයක්.